بسم الله الرحمن الرحيم سم كرنان ويت الله جي نامين يسبح لله ما في السماوات وما في الأرض له الملك وله الحمد وهو على كل شيء قدير هو الذي خلقكم فمنكم كافر ومنكم مؤمن والله بما تعملون بصير خلق السماوات والأرض بالحق وصوركم فأحسن صوركم وإليه المصير يعلم ما في السماوات والأرض ويعلم ما تسرون وما تعلنون والله عليم بذات الصدور අහස්හි හා بولوية الله අල්له සුවිශුද්ධ أهو ඔහුටය රාජ්‍ය පාලනය සතුවන්නේ තවද සියලු ප්‍රශංසාද ඔහු සතුය ඔහු සියලු දෑ කෙරෙහි බල සම්පන්නය ඔහුය නුබලා මැව්වේ නුබලා අතුරින් ප්‍රතික්ෂේප කරන්නන්ද දේව විශ්වාසවන්තයින්ද සිටිති අල්له නුබලා කරන දෑ පිළිබඳව මැනවින් දන්නාය අහස් හා පොළව සත්‍යය අනුව මැවේය නුබලාට ශරීර හැඩය ලබාදුන්නේය නුබලාගේ ශරීර හැඩය ඉතා අලංකාර ලෙස මැව්වේය ඔහු වෙතමය අවසානයේ යොමුුවන ස්ථානය ඇත්තේ අහස් හා පොළවේ ඇතිදෑ ඔහු දන්නේය නුබලා රහසිගතව කරන දෑද ප්‍රසිද්ධියයේ කරන දෑද ඔහු දන්නේය අල්له හදවත් තුළ ඇතිදෑ පිළිබඳව මැනවින් දන්නෙකු වන්නේය ألم يأتكم نبأ الذين كفروا من قبل فذاقوا وبال أمرهم ولهم عذاب أليم ذلك بأنه كانت تأتيهم رسلهم بالبينات فقالوا فقالوا أبشر يهدوننا فكفروا وتولوا واستغنى الله والله غني حميد زعم الذين كفروا أن لن يبعثوا قل بلى وربي لتبعثن ثم لتنبؤن بما عملتم وذلك على الله يسير නුඹලාට පෙරසිටි ප්‍රතික්ෂේප කළවුන්ගේ පුවත නුඹලා වෙත නොපැමිණියේද ඔවුන් තමන්ගේ තත්වේ අයහපත් විපාක බුක්තිවින්දෝය ඔවුනට වේදනාව ගෙන දෙන දඩුවම ඇත. එයට හේතුව ඔවුන්ගේ දූතයින් ඔවුන් වෙත ඉතා පැහැදිලි සාධක සමග පැමිණියේය. එවිට ඔවුහු මිනිසුන් අපව මග පෙන්වන්නේ දැයි පවසා ප්‍රතික්ෂේප කළෝය. අල්له ඔවුන් ගැන අවශ්‍යතාවයකින් තොරවන්නකි. අල්له අවශ්‍යතාවයන්ගෙන් තොර වූහා ප්‍රශංසාව හිමි අයෙකු වන්නේය. තමන් නැගිටුවනු ලබන්නේම නැතැයි ප්‍රතික්ෂේපකයෝ සිතති නබිවරයානනි පවසව් නැත මාගේ පරමාධිපතිමත දිවුරමින් සැබවින්ම නුබලා නැගිටුවනු ලබන්නෙහුමය පසුව නුබලා කරන දෑ අනුව නුබලාට දැනුම් දෙනු ලැබේ මෙය අල්لهට පහසු ක්‍රියාවකි فآمنوا بالله ورسوله والنور الذي أنزلنا والله بما تعملون خبير يوم يجمعكم ليوم الجمع ذلك يوم التغاب ومن يؤمن بالله ويعمل صالحا يكفر عنه سيئاته يكفر عنه سيئاته ويدخله جنات تجري تجري من تحتها الأنهار خالدين فيها أبداً ذلك الفوز العظيم والذين كفروا وكذبوا بآياتنا أولئك أصحاب النار خالدين فيها وبئس المصير الله වද ඔහුගේ දූතයාණන් වද නුඹලාට අප පහල කළ نبلا وشواس كراو سببين ما الله නුබලා කරන දෑ පිළිබඳව ගැම්බුරු ලෙස දන්නෙකු වන්නේය. එක් රැස් කරනු ලබන එම දිනයට එදින ඔහු නුබලා එක් රැස් කරන්නේය. එය අලාභය ගෙන දෙන දිනයකි. කවරෙකු අල්لهව විශ්වාස කර යහපත්දේ කරන්නේද ඔහුගේ පාපයට ඔහු ඒ වෙනුවෙන් වන්දියක් ලබා දෙන්නේය. යටින් ගංගාවන් ගලායන ස්වර්ගයන්හි ඇතුළත් කරවන්නේය. එහි ඔහු සදාකල් ජීවත්වෙති. එයමය ඉමහත් ජයග්‍රහණය වන්නේ. ප්‍රතික්ෂේප කර අපගේ වදන් හා සංඥාවන් බොරු කරන්නන් ඔවුන් නිරයේ සගයින් වෙති. ඔවුහු එහි සදාකල් ජීවත් වෙති. අවසානයේ යොමුවන ස්ථානය ඉතා දරුණු නිවහනක් වන්නේය. ما أصاب من مصيبة إلا بإذن الله ومن يؤمن بالله يهد قلبه والله بكل شيء عليم وأطيعوا الله وأطيعوا الرسول فإن توليتم فإنما على رسولنا البلاغ المبين الله لا إله إلا هو وعلى الله فليتوكل المؤمنون يا أيها الذين آمنوا إن من أزواجكم وأولادكم إن من أزواجكم وأولادكم عدوا لكم فاحذروهم وإن تعفوا وتصفحوا وتغفروا فإن الله غفور رحيم කවර හානියක් සිදු වුවද එය අල්ලාහගේ අනුමැතිය මතමය සිදුවනුයේ කවරෙකු අල්ලාහ්ව විශ්වාස කරන්නේද එය ඔහුගේ හදවත යහමඟ පෙන්වා දෙන්නකි අල්له සියලු දෑ කෙරෙහි සර්වඥානී වේ. නුඹලා අල්لهට අවනතවව්. දූතයානන්ටද අවනතවව්. නුඹලා ප්‍රතික්ෂේප කර යන්නේ නම් අපගේ දූතයානන් මත වූ වගකීම වන්නේ ඉතා පැහැදිලිව ප්‍රචාරය කිරීම පමණය. අල්له ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. අල්له කෙරෙහි විශ්වාසය තැබූුවන් සියලු දෑ භාර කළ යුතුය. විශ්වාස කළවුනිි. නුඹලාගේ භාරයාවන් අතුරින්ද දරුවන් අතුරින්ද සතුරන් සිටිති. එහෙයින් ඔවුන් ගැන අවධානයෙන් සිටිනු. නුඹලා සමාවදී ඉවසා නොසැලකිලිමත් වූයේ නම් සැබවින්ම අල්له අතික්ෂමාශීලී හා මහා කාරුණිකද වන්නේය. إنما أموالكم وأولادكم فتنة والله عند عنده أجر عظيم فاتقوا الله ما استطعتم واسمعوا وأطيعوا واسمعوا وأطيعوا وأنفقوا خيرا لأنفسكم ومن يوق شح نفسه فأولئك هم المفلحون إن تقرضوا الله قرضا حسنا يضاعفه لكم ويغفر لكم والله شكور حليم عالم الغيب والشهادة العزيز الحكيم නුඹලාගේ සම්පත් හා දරුවන් පරීක්ෂා සහගත භාණ්ඩවන්නේය. අල්له වෙතමය මහංගු තිලිනයන් ඇත්තේ. නුඹලාට හැකි තරමින් අල්لهට බියබැතිමත්වව් අවනතවව් සවන්දෙව් වියදම් කරව් එය නුබලාට ශ්‍රේෂ්ඨ වන්නේය කවරෙකු හදවතෙහි ඇති මසුරුකමින් ආරක්ෂාවන්නේද ඔවුන්මය ජයග්‍රාහිකයෝ අල්لهට නුබලා ලස්සන අයුරින් නය ලබා දෙන්නේද එය අල්له දෙගුණ කර දෙන්නේය නුබලාට සමාව කරන්නේය අල්له ප්‍රශංෂාවට ලක් වූවෙකු සහ ඉතා ශාන්ත දාන්තවත් වන්නේය. ඔහු අදෘශ්‍යමාන හා බෞතික දෑ පිළිබඳව සර්වඥ වන්නේය. සියල්ල අභිබවායෑමේ ශක්තිය ඇත්තෙකු හා ගැඹුරු ප්‍රඥාවෙන් යුක්ත වන්නේය.